ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි ඒකං සංසං ඒකං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මුතුකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාරන් මහන්සිය ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකා යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ විශේෂ වන දේශනයයි මේ. බුදුරජාණන් වහන්සේ ඕහෝ නෑහෝ යනුවෙන් ඒකාන්ත වශයෙන් පිළිතුරක් නොදී පසකින් ලැබූ අභ්‍යාසක වස්තු 10 විවරණය නොකළ ප්‍රශ්න 10 ගැන පහුගිය දේශනාවේදී අප තරමක් දුරට සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව හැටියට අපි දැක්ුවේ ඒ ප්‍රශ්න යම් යම් මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මත උඩ පදනම් වී තිබීමයි. ඒවා ඒ මිත්‍යා දෘෂ්ටි වල ප්‍රතිදි දෙන නිසා ඒ ප්‍රශ්න වලට අර විදිහේ නිශ්චිත පිළිතුරක් දීම ඒ දෘෂ්ටි තහවුරු කිරීමක් වෙනවා. ඒ දෘෂ්ටි පිළිගැනීමක් වෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ වාට කිසියකට කිසියකට පිළිතුරු දුන්නේ නැහැ ඒකාන්ත පිළිතුරක් දුන්නේ නැහැ සාස්වක දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ප්‍රශ්න තුලින් එවිකම් පාන ඇති ගියවර දේශනයේදී ධර්මයක් දුර ගියවර දේශනයෙන්මත් ධර්මයක් දුරට පැහැදිලි වෙන්න ඇති අපේ මාතෘකාවට කෙලින්ම අදාළ වෙන සත්‍යගතවරයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ චතුස්කෝටි ප්‍රශ්නය කියන්නේ සතර කොන් ප්‍රශ්නය තුලිනුත් ඉදිකම්පාන්නේ මේ කියපු ශාස දෘෂ්ටිය, උච්ඡේ දෘෂ්ටිය. මේවාට ඒකාන්ත පිළිතුරක් දුන්නා නම් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටි වලට අසු වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පිළිකර වදාළ මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙක ඉක්ම වූවා. මේ අන්ත දෙක ඉක්මවන්නේ ඒ අන්ත දෙකෙන් කොට ඒ අන්ත දෙකෙන් කොටස් අරගෙන පුරුද්දා කාදාගත් මැදුම් මඟකින් නොවේ. එහෙම ඒ විදිහේ මැදුම් මඟක් නම් බුදුරජාණන් වහන්සේට අර ප්‍රශ්න හතරෙන් අර පසුව සඳහන් වන ප්‍රශ්න උත්තර දෙක ඒ කියන්නේ ප්‍රශ්න දෙක ප්‍රථමගත තේම තථාගත එයන් වහන්සේ මරණින් මතු දෙයි සහ නොවේයි ඊළඟ නැත්නම් දෙයි නොවේයි නොවේයි නොවේයි වැනි අදාළ විසඳුමක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නට තිබුණා. නමුත් එහෙමවත් බුදුරජාණන් වහන්සේ නොකර ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කළේ පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය දේශනාවට පදනම් වූ පටිච්ච සමුප්පාද ඒ ධර්ම න්‍යාය මතු කර දෙන අමුතුම විවරණ මාර්ගයක් තින් ඒ ප්‍රශ්නවල මිත්‍යා ස්වરૂපය හෙලි කර දීමයි. අග්ගිවස්සගත සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකාය අග්ගිවස්සගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ වස්සගත පරිත්‍රාජකයා ඒ තථාගත වරයාගේ මරණ මත සත්‍ය ගැන ඇසූ ප්‍රශ්නයට දුන්න අවසාන නිගමනය අපි එදා සඳහන් කළා මේ නිගමන පාඨය නමුත් ඒක ගැන සෑහෙන ප්‍රමාණ සාකච්ඡා කරන්නට කාලයමදී වුණා. ඒක නිසා අපි නැවතත් ඒ ඡේදය ඉදිරිපත් කරගනිමු. ඒ අර වස්සගත පරිබ්‍රාජිකයා පිළිගත්තාම නිවුනා වූ ගින්න අහවල් දිශාවට යනවා කියලා කීම ඒක නොගැලපෙන කියමනක් කියලා න උපේති කියලා පිළිගත්තාම ඒ වගේම නිබ්බුතෝ කියලා කියන වචනේ ඒක සුදේ සංඛ්‍යාවක් ගිනීමක් පමණක් බව පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඒක තමයි අල්ලලා ඊළඟට දෙනවා විසඳුම එවමෙව කෝවච්ච යේන රූපේන තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය සංરૂපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං කාලාවත්තුගතං අනභාවගතං ආයතින් අනුපාද ධම්මං රූප සංඛා විමුක්තෝකෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අපමෙය්‍යෝ දුප්පරියෝගාහෝ තේජසාති මහා සමුද්දෝ උපජ්ජති තීන උපේති න උපජ්ජති තීන උපේති උපජ්ජති ච න උපජ්ජති උපජ්ජති න උපේති මේව උපජ්ජති න න උපජ්ජති इति න උපේති යම් තේවච්ච යම් එමනි එසේම වච්ච ඒව මේව කෝවච්ච ඒ කියන්නේ අරකටම සම්බන්ධ කරලා එසේම වච්ච යම් රූපයකින් සතහගත කෙනකින් පණවන්නේ පණවාලිය හැක්කේද එබඳු මේ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව ප්‍රහීණය ප්‍රහාණය කරන ලද්දේ අහිනම් උච්චින්න මූලා මුලින් සිඳින ලද්දේ මුලින් සිඳින ලද්ද ගතක් මෙන් කරන ලද්දේ කාලාවත් උපතන් උගුලා සබන ලද්ද කල් ගතක් බවට පත් කරන ලද්දේ කාලාවත් උපතන් අනභවකතන් නොපවත්නා බවට පත් කරන ලද්දේ ආයතින් අනුපාද ධම්මං නැමැති නූපදනා බවට පත් කරන ලද්දේ රූප සංඛා විමුක්තෝ කෝවාච තථාගතෝ ගම්භීරෝ අපනේයෝ දුප්පයෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ වච්ච තථාගතේන රූප සංඛාරයෙන් විමුක්තය. රූපය කියලා ගණන් ගැනීම වශයෙන් ඒ ගිනීමක් කිරීමෙන් විමුක්තය. ගම්භීරෝ අපනියෝ දුක්ඛයෝ දහෝ සිය තහති මහා සමුද්‍රෝ මහා සමුද්‍රයෙන් ජඹුරිය ප්‍රමාණ කළ නොහැකිය ජඹුරු නිවිය නොහැකිය. එම නිසා උපද්දතිදී නෝපේති එම නිසා අර කියාපු හතර විදියම අර හතර කොන්ට්‍රාස්ට්නේම ගැලපෙන්නේ නැහැ කියන එක. උපද්දති උපදී කියලා කියන්නත් බෑ, නෝපදී කියලා කියන්නත් බෑ. උපදී උපදිනෙත් ඒ නූපදිනෙත් කියලා කියන්නත් බෑ. උපදිනෙ නොවේ නූපදිනෙත් නොවේ කියලා කියන්නත් බෑ. ඒ විදිහට මේ රූපය ගැන කිව්වා වගේම රූපස්කන්ධය ගැන කිව්වා වගේම වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන මේ පංචස්කන්ධය පංචපාදානස්කන්ධය පිළිබඳවම බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දැක්වුවා. එතකොට මෙතෙන්දී අපට පැහැදිලි වෙනවා මේ කතා මේ ශාසනයේ තථාගතවරයා මේ රූප වේදනා ආදී ඒවා ඒ කිසිම ස්කන්ධයක් අනුව ගණන් ගැනීමට නොහැකි බව මේ හොඳට මේ උපමා වලින් ඉතාමත් පැහැදිලි වෙනවා තථාගතවරයාගේ தත්ත්වය හරියට අර ගත පිළිබඳ උපමාව මුලින් සිඳින ලද ගතක් වගේ මුලින් සිඳින ලදුව කෙලින් සිදෙනවා නම් ගහක් ඒක දැක්කම කෙනෙක් හිතනවා මේ ඒක අඳු ඒකට රැවටෙනවා ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍ය ගහක් කියලා. ඒ වගේම උගුලන ලද සල්දාකත් තවමත් පිළින් තිබෙනවා නම් ඒකටත් සමහර විට මේ මේ වැඩෙන සල්දාකත් කියලා හිතනවා. අන්න ඒ විදිහේ මේ සත්‍යගතවරයා පිළිබඳ ලෝකයා හිතන්නේ ඒක ආකාරයකට. මෙන්න මේ මේ ගත පිළිබඳ උපමාව අපිට නැවතත් මතක් කරලා දෙනවා. ඒ ඉසිදස්ස තීරගාතාවේ. ඒ තීරගාතාවේ කීපයක්ම තියෙනවා මේ මේ කාරණය ඇහිලි වෙන වටිනා ගාථාවක් ඉහිදත්ත තේර ගාථාව නිදුසු කළ ගත්තොත් පංචස්කන්ධා පරිඤ්ඤාතා චිත්තංති චින්න මූලකා දුක්ඛත්වය අනුප්පත්තෝ පස්සෝ මේ ආදවක්ඛ ඒකේ තේරුම පංචස්කන්ධා පරිඤ්ඤාතා පිරිසිඳ දැනගන්නා ලද පංචස්කන්ධයෝ ස්කන්ධ පහ චිත්තංති චින්න මූලකා මුලින් සිඳන ලදුව කෙලින් තිබෙත් සිටිස් කියන එකයි. දුක්ඛය අනුපත්තෝ දුක් දුක් කෙලවර වීමට ළඟා වීමි පත්තුනේ අංශලක්ෂ්‍ය වාස්ලක්ෂ්‍ය නම් මේ නිවනට තනියෙන් කියලා අන්න විදිහේ ඉනුත් හැගෙනවා මේ රහත් වුණාම අන්න විදිහේ සත්‍යයක් තියෙන්නේ මහ බුදුම විදිහේ සත්‍යයක් දැන් මෙතන මේ සංඛා කියන වචනේ විශේෂයෙන් වැදගත් වෙනවා. අපිට අපි අර ප්‍රපංච කියන වචනේ ප්‍රපංච ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී මේ ප්‍රපංච සංඛා කියන වචනයක් ඉදිරිපත් වෙනවා. ප්‍රපංච සංඛා, ප්‍රපංච සංඥා සංඛා. එතෙන්දී අපි මේ සංඛා කියන වචනේ ගැන ඒ හුඟක් දුරට විස්තර කළා. සංඛා කියලා කියන එකට සමානයි සමඤ්ඤා පඤ්ඤාති කියන පදයි. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ ඒවා සමානාර්ථවත් බොහෝ දුරට කිච්චි කිච්චු අර්ථය ඇති පදයි. ජීවීන්, හැඳිනීම්, පැනවීම ගණන් ගැනීම හඳුන්වා දී පැනදී. එතකොට මේ මෙතන මේ අර බුදුරජාන් වහන්සේ දුන්න නිගමන පාඨයෙන් පැහැදිලි වෙනවා සත්‍යගතවරයා මේ ශාසනයේ සත්‍යගතවරයා අර රූප වශයෙන් ගණන් ගන්නත් බෑ රූපස්කන්ධය තිබුණා වේදනා වශයෙන් ගණන් ගන්නත් බෑ වේදනාවින්ද සංඥා ස්කන්ධය වශයෙන් ඒ ගණන් ගන්නත් බෑ මේ කථාගතයන් වහන්සේ කියලා සංඥාවෙන් හඳුනා ගන්නත් බෑ සංස්කාර වලින්ම විඥාණයෙන් එතකොට මෙන්න මේ මේ විදිහට මේ පැනවීම ගණන් ගැනීම කියන ඒවා කිරීමට නම් යම් කිසි දෝෂාවක් අවශ්‍ය වෙනවා. දෝෂාව දෙකක් පිළිබඳව. ඒක අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා. මේ දෝෂාව පිළිබඳ ධර්ම ධර්මය ධර්මතාව යම් කිසි ධර්මතාවක් එංගොන ඊටම සුරිනි දුෂණක් වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් බඩුවක් පවා මිල කරන්න පුළුවන් වන්නේ සැපයුමක් ඉල්ලුමක් අතර ඒ වටයක් කරකැවෙනවා නම් තමයි. ඔන්න ඉති එක්තරා වටයක් තිබෙනවා. දෙකක් අතර කරකැවෙන කරකැවීමක් වටය කියලා කියන්නේ කරකැවීමක්. මේ විදිහේ කරකැවීමක් කියන තාක් තමයි ප්‍රඥාත්යකට ඉඳ තියෙන්නේ. එතකොට මෙන්න මේ දෝෂාවෙන් නිදිලා පතහගතයන් වහන්සේ විඥානයක් නාම රූපයක් අතර කියන ද්වේතාව බව අපි ප්‍රකාශ කළා මේ සංකාරික දියසුදිය. දැන් මෙතෙන්දී අපිට මේ ජීවිතය ගැන තවත් මතක් කරගන්න පුළුවන්. කලින් අවස්ථාවකත් අපි ඉදිරිපත් කළ උද්දෘත පාඩයකින්, උදාන පාඩයෙන් ඉදිරිපත් කළ උද්දෘත පාඩයක්. චින්නම් වත්තං නවත්තති ඒ සේවන්තෝ දුක්ඛස්ස. විරහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. සිඳින ලද වත්තය, සිඳින ලද ඒ සූලිය නොකර කැවි. මේම දුකෙහි කෙලවරයි කියලා. එතකොට මේ විඥාන නාම රූප අතර ගිය සූලිය, මේ නාම රූපය අතහැරීමේ අර අනිදස්සන විඥාන කප්පේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම රහතන් වහන්සේ මේ ජීවිතයේදීම භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා දුක් නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා ඒක නිසා ඊයින් පසු ඒ ජීවත් වුණාට මොකද අර ඡන්ද එකක්වත් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ ඒ වගේම අර නාම රූපයේ ඇලෙන්නේ නැහැ විඥානය අන්න ඒක නිසා තමයි ඒ වත්යක් කර ගැනීම නැහැ කියලා කියන්නේ එතකොට මේ වට්ටිය පිළිබඳ ආධාරණකට තවත් අපට ඉදිරි කර ගන්න පුළුවන් වටිනා උතුරුක පාඩකයක් සංයුක්ත නිකායේ උපාදාන සංග සංයුත්තේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සත්‍යඥාන සූත්‍රයේ සඳහන් වෙනවා යේ කුමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වත්තං තේසං නැති පඤ්ඤාපනාය යම් කෙනෙක් නැනවින් විමුක්තද ඔහු කේවලීය යම් යම් කෙනෙක් කේවලීද ඔවුන් පිළිබඳව කැනවීම කැනවීමක් කිරීමට වටයක් නැත. අර විදිහේ කරකැවීමක් නැත. මේක එක්තරා විදිහක අමුතු විදිහේ කියමනක්. මේ කේවලී කියන වචනය ඒ සංයුතනිකාය පමණක් නෙවෙයි බුද්ධ නිපාතයේම බොහෝ තැන්වල සඳහන් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳව. ඒ සුත්ත නිපාතයේ පරමත්‍ය දෝතික ආතුවාව එය සතිභාරද්වාජ සූත්‍රයේ ඒ ඒ වචනේ සඳහන් වෙන තැනදී දෙන අර්ථ විවරණය මේකේදී කියන වචනේට දෙන අර්ථ විවරණය සබ්බගුණ පරිපූර්ණං සබ්බයෝග විසංයුක්තං වා සියලු ගුණයන්ගෙන් පිරිපුන් නිසා පරිපූර්ණ නිසා හෝ සියලු ගුණ සියලු දැනි වලින් නිදුණු නිසා හෝ මේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාට රහතන් වහන්සේට කේවලියන වචනේ දෙනවයි කියලා යක්ෂාචාරින් වහන්සේ ප්‍රකාශ කරනවා නමුත් මේක වඩා යම්කිසි විශේෂ ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට පේන්නේ. මේ වටේ කියන අදහසත් මේකට සිද්ධ කළාම. මේ කේවලී කියන වචනේ නිරුක්ති වශයෙන් බැලුවාම කේවල කියන වචනේ විතර යෙදෙනවා. එතනින් හැඟෙන්නේ මේ තනි තනිකර හුදු හුදකලා කියන මේ අර්ථගෙන දෙනවා. තනි බව, තනිකර බව, හුදු බව, හුදකලා බව හංගනවා, හංගනවා. දැන් අපි සඳහන් කළා අර නාම රූපයෙන් මිදුණා. නාම රූපයෙන් නිදුණු අනිදස්සන විඥානය ඇත්ත වශයෙන්ම මේ රහතන් වහන්සේගේ හුදකලා බව, අනිතර බව, තනි බව පෙන්වු කරන කාරණයක්. කලින් අවස්ථාවක අපි උපුටා දක්වපු අර කෝධ වර්ගයේ ධම්මපදයේ කෝධ වර්ගයේන දාඨාවක් මේ නාම රූපයෙන් නිදීම පිළිබඳ අදහස හොඳට ඉදිරිපත් කරනවා. කෝධං ගහේ විපජහේ යමානං සංයෝජනං සබ්බ මතික්කමීය සං නාම රූපකින් අසජ්ජමානං අපිච්චනං නානුපතන්ති දුක්ඛ. ක්‍රෝධය හැරලන්නේය, මානිය දුරලන්නේය, ඕධං ගහේ විපදහේ මානං සංයෝජනං ශබ්ද මතික්කමීය සියලු සංයෝජන සියලු ගැන ගැනීම ඉක්මවාලන්නේය. සං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපෙහි නොයලෙන නාම රූපෙහි නාම රූප දැලෙහි අහු අහු නොවන කියන වගේ අදහසක් තියෙනවා. නාම රූපේ නොවැනෙන්නා වූ අකිංචන වූ නාම රූපය ඇති හරියාම අකිංචන බවයි එන්නේ. කිසිවක් අයිති නැහැ. ඒ අකිංචන කියලා කියන්නේ කිසිවක් අයත් නැති. සත්‍යයටපත් වූ ඒ තැනැත්තාව ඉරහතන් වහන්සේ මත දුක් කඩා නොඇති. නානුපතන්ති දුක්ඛ. ඊළඟට ඒ වගේම තවත් වැදගත් ගාථාවක් කියනවා සුත්ත නිපාතේ මාධු සූත්‍රයේ යේවි අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචනා කේවලිනෝ යතත්තා කාලෙන තේසු භව්‍යං පරිච්ඡේ යෝ බ්‍රාහමනෝ පුඤ්ඤපේඛෝ යජේත ජීවේ අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචන හේවලිනෝ යසත්තා යම් සංයත වූ චිත්ත ඇති හේවලි උද්ගලයෝ ලෝකේ නොඇලි අකිංචනව කිසිවක් අයත් නැති අන්දමින් කිසිවක් අයත් නැතිව අයිති කරගත් කිසිවක් නැතිව හැතිරෙද්ද පින් බලාපොරොත්තු වන බ්‍රාහ්මණයා විසින් එබඳු උත්සමයන් කෙරෙහි වෙත හව්‍ය හෝම පූජාව පූජා කළ යුතුය කියලා ඒ දෙත ඒ ගාථාය අදහසයි. ඉතින් මේකත් අපිට පේනවා අර අකිංචන බව, කිසිවක් අයත් නැති බව, නොඇලුණු බව මේ කේවලී වචනය හා සම්බන්ධයි. ඒ වගේම මේකේ මූලික අර්ථය අර කුදු බව, සංකර බව, කේවල බව, ඒ බව හැඟෙනවා. එතකොට මේ අනුව මේ කේවලී ශබ්දයෙන් අපිට මේ හෙලි වෙන්නේ අර දිය දැන් දියසුලියෙන් මිදුණු තත්වයයි. දැන් දියසුලියක් මිදුණාම දියසුලියක් නතර වුණාම මහා මූදේ ඒ දියසුලිය කොහේ ගියාද කියලා අහන්න පුළුවන්ද? ඒකත් අර ගින්න නියුණු ගින්න කොහේ ගියාද කියලා අහන්න වගේ කියමනක්. දියසුලිය කොහේ ගියාද? සමහර විට හිතන්න පුළුවන් දියසුලිය මහා මූදට එකතු වුණා කියලා. ඒකත් වැරදි කියමනක්. මුල ඉඳලම තිබුණේ මහා මුදල්. එතකොට දිය සුදිය අහවල් තැනකට ගියයි කියලා කියන්නත් බෑ. නොගියයි කියලා කියන්නත් බෑ. මහා මුදල් එකතු වුණයි කියලා කියන්න බෑ. කොහොම විදි තත්ත්වයක් කියනවර වත්තේ නතර වුණාම අන්න ඒකම තමයි මේ කේවලී බව. ඒකට කේවල කියන්නේ මොකද්ද? දිය සුදිය දැන් මහා මුදල්මයි. අන්න ඒක නිසා තමයි දැන් ඇත්ත වශයෙන්ම මේ අපි අර අපි අර ඉදිරිපත් කළ උද්ෘත පාඨයේ තේජසාපි මහා සමුද්‍ර මහා සමුද්‍රයට ඒ විමුක්ත බුද්ධලයා උපමා කරලා තිබෙනවා. මේ උපමා මේක ගැන අටුවාචාරින් වහන්සේලා ඒ තරම් සැලකිල්ලක් දක්වලා නැති හැබැයි නමුත් මෙන්න මේ මහමුද මේ අර දියසුලියක් මහමුදත් අතර සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට අත් වශයෙන්ම අර රහතන් වහන්සේ හරියට අර මහමුදට එකතු වුණා වගේ එකතු වුණායි කියලා අපි නිකන් නිකමටයි කියන්නේ නැත්ත වශයෙන් දියසුලිය දියසුලිය අර ඇති වුණු එක්තරා විකෘත විපරීත තත්ත්වයක්. ඒ විපරීත තත්ත්වය ඇතිවෙනවා. ඒක ඉවර වුණා. ඒ විපරීත தත්ත්වය නිසා තමයි අර දුකක් ලෝකයේ දුකක් හැටියට පෙනුනේ. ඒකවල දුක්ඛ නිරෝධියම අන්න අර අර මහ මුදු තත්ත්වය අර දියසුලිය නතර වෙලා ඒ නැවත මහ මුදුම විතරක් පෙනෙන තත්ත්වයක් ආවයි කියලා කියන්න පුළුවන්. ඒ දියසුලියක් මේ යම්කිසි ඒ වටයක් දියසුලියක් කරකැවෙනවා නම් තමයි අපිට පුළුවන් ඒකට අත දිගු කරලා අතන මෙතන කියලා කියන්නේ. මුහමෝදේ උමක් කොනක් නොතේ නවහා සමුද්‍රයේ දියසුලියක් කියනවා නම් අපිට පුළුවන් එතෙන්ට අත දික් කරලා අතන මෙතන කියලා කියන්නේ. ඒ වගේම මේ සංසාරික පුද්ගලයා පිළිබඳව අර දියසුලියේ කරකැවෙන තාක් ඇත්ත වශයෙන්ම මේ තැන අර තැන මේ තැන ඇත්තා මේ තැනත්තා අර තැනත්තා ආදි වශයෙන් ව්‍යවහාර කරන්න ඉඩක් තිබෙනවා. නමුත් දියසුලිය නතර වුණාට පස්සේ ඒ විදිහ තැනක් වශයෙන් හඳුන්වන්න බෑ. ඇත්ත වශයෙන්ම හඳුන්වන්න බෑ. කියනවා නම් කියන්න තියෙන්නේ දියසුලිය නතර වූ තැන කියලා. අන්නේ විදිහ සත්‍යයක් මේ කපහාගතයන් වහන්සේ පිළිබඳව කියෙන්නේ මක් නිසාද අර දෝතාවෙන් මිදීම නිසා. අර වටේන් මිදුණා. එතකොට මේ දියසුලිය ඇත්ත වශයෙන්ම දියසුලිය ගැන අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. ඒ දියසුලියක් ඇති වෙන ආකාරය මහ මුහුදේ මහ ජල කඳට එරෙහිව එයින් පලා යාමට දැක් කරන යම්කිසි දියරැලක් පරිදුරට එහාට යාමට බැරි වුණාම ඒ මහ ජල කඳේ හැපිලා විසි වෙලා පෙරපිලා හර කැවිලා ඇති කරගන්න එක්තරා වටරවුමේ යාමක් තමයි මේ අපි සුලිය දියසුලිය හැටියට හඳුන්වන්නේ. එතකොට මේක එක්තරා යථා තත්ත්වයක් නෙවෙයි අයථා තත්ත්වයක්. විපරීත සත්‍යයක්. කරන්ට බැරි වැඩක්. කරන්ට උත්සාහ කිරීම නිසා මේ විදිහේ විපරීත තත්ත්වයක් ඇති වුණා මේ දියසුලිය කියලා දෙයක්. මේ ලෝ මේ සංසාරගත සත්‍යයගේ තත්ත්වයක් ඒ වගේ. විපල්ලාස හතරක් කියලා ඒ ධර්මයේ උගන්වන්නේ මෙන්න මේ විපරීත චිත්ත තත්ත්ව හතරයි. අනිත්‍ය නිත්‍ය සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අසුභේ සුඛ සංඥා, අනත්තනිය අත් සංඥා. අනිත්‍යෙහි නිත්‍ය සංඥාව ඇති කරගෙන ඒ විපල්ලාසෙ ඒ විපරීත හැඟීම ඇති කරගෙන අසුභේ සුභ සංඥා ඇති කරගෙන දුක්ඛේ සුඛ සංඥා ඇති කරගෙන අනාත්ම වූ දෙහි ආත්ම ආත්ම සංඥා ඇති කරගෙන භවයේ ඉදිරියට යාමට සංස්කාරගත පුද්ගලයා යම් කිසි උත්සාහයක් දරනවා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ඔය විඥාන නාම රූප අතර නිරන්තර වශයෙන් හරකැවෙන සියසුදිය. එතකොට මේ මෙන්න මේ දියසුලියේ මේ කරකැවීම නිසාම යම්කිසි ඒ අසත්‍ය ස්වභාවයක් මේ ලෝකයේ පිළිබඳව ලෝකයේ යථා අපි යථා ස්වභාවය හැටියට හිතන එක ඇත්ත වශයෙන්ම අසත්‍ය දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒකට හොඳ නිදසුනක් අපි කලින් අවස්ථාවක සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයෙන් උද්දෘත කරලා දැක්ුවා අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මි ඉදං සත්‍යංති මඤ්ඤති අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්ම ආත්මයන මානෙ ඇති කරගත්තු මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිමිත්තන් නාම රූපස්නේ නාම රූපෙහිට රිංගාගෙන නාම රූපයට ඇතුළත් වෙලා ඇතුල් වෙලා නිමිත්තන් නාම රූපස්නේ ඉදං සත්‍යන්ති මඤ්ඤති මේ මේ සත්‍යයයි හඟි ඒක හැඟීමක් පමණයි සත්‍ය කාරණයක් නෙවෙයි අනේරුත් අපිට පේනවා මේ ලෝකයේ තියෙන ඇත්ත වශයෙන්ම අපි මේ සත්‍ය කියලා හිතන දේ අසත්‍ය ස්වභාවයක් හැටියට මේ හැඟෙන්නේ ඒකම තවත් හොඳට පැහැදිලි වෙනවා ඔය සුත්තනිපාතේ උරග සූත්‍රයේ කීප දෙනෙක්මත් සඳහන් වෙන එක සමාන පාඩයක්. විශේෂයෙන්ම මෙන්න මේ පාඩිය වැදගත් වෙනවා. පබ්බම් විතසං ඉදන්ති ඤප්පා ලෝකේ. මේ ලෝකේ සියල්ලම විතසයි කියලා දැනගෙන. ඒ අර ඒ උරම සූත්‍රයේ විශේෂත්වය අපි කලින්ත් මේ මේ උත්තරස්තාවල ඒ ඒ සූත්‍රය ගැන සඳහන් කළා අර සත්‍ය හැර දමන්නා වගේ මේ සියල්ල මත හැරීම ගැනයි මේ සූත්‍රයේ කියවෙන්නේ. ඒකට මේ සත්‍ය හැර දැමීම තව දැන් තව අසත්‍ය දෙයක්. අන්න බව තේරුම් ගැනීමෙන් හර හර අසහරින්. ඒ වගේ සබ්බං විත සංවිදන්ති ඤත්වා ලෝකේ. ලෝකේ හැම දෙයක්ම විසක් නෙවෙයි කියලා තේරුම් ගැනීම. ඒ සත්‍ය නොවේ. සත්‍ය කියන්නේ එසේ බව. ඒකට යර යථා භූතනම් යමක් යථා භූතනම් ඒක සත්‍ය කියලා කියන්න පුළුවන්. ඒ යථා භූත විදියටම. ඒ අය යථා භූත මොළ වෙනවා ඊට යොදන වචනේ අයථා එහෙම නැත්නම් විතත්. සත්‍ය නොවේ. සත්‍ය නොවන කියන හැඟීම. එතකොට මේ කියන හැටියට අර අර වත්තේ අර විසුලිය ස්වභාවය අර විඥානාම රූපයක් විඥානයක් නාම රූපයක් අතර මේ සත්‍යය තුල කරකැවෙන මේ චිත්තසංකාණී කරකැවෙන මේ විසුලිය ඇත්ත වශයෙන්ම විකස තත්ත්වයක් අසත්‍ය තත්ත්වයක් මෙන්න මේ අසත්‍ය තත්ත්වයෙන් නිදීමම තමයි මේ දෝෂාවෙන් නිදීමම තමයි අරහත්ය කියලා කියන්නේ මේ දෝෂාවෙන් නිසාමයි ලෝක දෝෂ මොහ කියලා ඒ සත්තු තුන ඇති වෙන්නේ. අර වටවලල්ලේ කරකැවෙන තාක් ඒ හැපෙන හැපින් හැපිලි සමහර විට ලෝභය නිසා සමහර විට ද්වේෂය නිසා ඊළඟට ඒ දෙකටම හේතු වෙන්නේ මුලාව වීම. මේ එකම වතුර පාරක් අර වතරෝමේ හැපි හැපි යන්නේ. අන්න ඒ වගේ විඥානයක් නාම රූපයක් අතර තියෙන මේ ද්වේෂ විපක්කය අත් වශයෙන්ම අර විකස විපරීත අසත්‍ය තත්ත්වයක්. මේ අසත්‍ය තත්වයෙන් සත්‍ය තත්වයට පැමිණීම තමයි සත්‍යාගත කියන මේ ශාසනයේ අපි කලින් සඳහන් කළා සත්‍යාගත කියන පදය ඒ අන්‍ය තීර්ථකින් අතර භාවිතා වුණාට නමුත් ඒ අර්ථයෙන්ම නෙවෙයි බුදුරජාණන් වහන්සේ සත්‍යාගත කියලා පාවිච්චි කරන්නේ ඒ අන්‍ය තීර්ථකෙන් නම් තථාගත කියලා ඒ වචනෙන් අදහස් කරේ අර සත්පුද්ගල සංඥාව ගැන දෙන යම් කිසි විමුක්ත කියලා කිව්වට ඇත්ත වශයෙන් සත්පුද්ගල සංඥාවක් ඇති කෙනෙක්. නමුත් මේ ශාසනයේ සතහාගතයන් වහන්සේ ඒ බුදුරජාන් වහන්සේ දක්වපු සමහර අවස්ථාවල ඊට සමාන නිරුක්තියකුත් දක්වලා තියෙනවා. සතහාගතෝ. දැන් යථා කියන එකට සමාන යථා කියන වචනයට සමානයි තථා කියන එක. යථා තථා. යථා යථාද මහ පොළොවේ යථා මහා සමුද්‍රයේ යථාද එසේ බවටපත් වුණා නම් අර දියසුලිය යම් අවස්ථාවක අන්න තථාගත මහා කුලිය මහා සමුද්‍රයේ ආකාරයටම ගියා. මහා සමුද්‍රයට එකඟ නොවි යාම නිසායි අර යසුදේ හැටගත්තේ. මහා සමුද්‍රයට අනුව ගියා නම් අනිත්‍ය අනිත්‍ය සංඥා ආදී ඒ විපල්ලාට විපරීත දර්ශන ඉවත් කරලා යථාභූත ඥාන දර්ශනේ අවිපරීත වූ යථාභූත ඥාන දර්ශනයෙන් විපරීත විපල්ලාදයන් හතර ඉවත් කරගෙන අර ලෝකයේ යථා ස්වභාවයට අනුව තමන් සකස් වුණා නම් අන්නේ බඳු පුද්ගලයා සකහාගත ඒ සතහා විදිහටම ගියා. එහෙම නැත්නම් අපිට කියන්න තවත් විදිහකට කියන්න පුළුවන්. දැන් සතහා කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයම. සතහා බව කියන එකයි සතහා කියලා කියන්නේ. පටිච්චසමුප්පාද ධර්මය කියන වැදගත්කම හැලිවෙන ඉතාම වටිනා වචනයක්. බොහෝ දුරට කොන් වෙලයි තියෙන්නේ මේ වචනේ. සතහා කියලා කියන්නේ අර සතහා බව. එතකොට මේ සතහාව තීරුම් තීරුම් අරගෙන ඒ සත්‍චාරයට නැවත ගැනීමක් වගේ අනිත් පැත්තට බලනවා නම් සත ආගත සමහර අවස්ථාවල ආතුආචාරින් මහසීලා සත ආගත කියලා සත ආගත කියලා නිවිච්ච දක්වනවා නමුත් මේ අර්ථය නෙවෙයි දෙන්නේ ඒ විදිහට අපිට ඕන නම් සත ආගත කියලා කියන්න පුළුවන් සත්‍ය தත්වයට නැවත පැමිණි. ඒ සත්‍ය தත්වයට නැවත පැමිණීම නිසා මහා සමුද්‍රයට අමුතුවෙන් එකතු වීමකුත් නැහැ අඩු වීමකුත් නැහැ මක් නිසාද අර මුලින් තිබුණු මුලින් ගියතුලිය ඇතුලේ තිබුණේ වතුර පිටත තිබුණේ වතුර. එතකොට මේ මේ විදිහටම තමයි මේ සංසාරගත සත්‍යයගේ සත්‍යය. දැන් මෙතන ඉඳලා කියන ටික අපි මේ සංසාරගත පුද්ගලයා ගැන කියන ටික ඇත්ත වශයෙන්ම භාවනාවට උපකාර වෙන කාරණයක්. මක් නිසාද දැන් අපි අකල්නි සඳහන් කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් උත් ලැබෙනවා. දැන් මහා හත්ති බඩුවම සූත්‍රයේ සඳහන් කරනවා ඒක අර විදර්ශනා දුක්කාරණේ ඉතරා සම්මර්ෂණ විදිය යාජීව කෝපන අධ්‍යාත්මිකාපට විධාතු යාජ බාහිරාපට විධාතු පට විධාතු රේවේසා සංේතං මම නේතුහමකි නේසුවක්කාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දැක්කබ්බං යම් ආධ්‍යාත්මික වූ පඨවි ධාතුවක් වේද යම් බාහිර වූ පඨවි ධාතුවක් වේද ඒ දෙකම හුදු පඨවි ධාතුව නෙයි එය මෙය මගේ නෙවෙයි මෙය මම නෙවෙයි මෙය මගේ ආත්මය නෙවෙයි යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුත්තේ ඉතින් මෙතන හැඟෙන්නේ මේ අපි බුද්ධලයා සත්‍යයන් කියන හඳුන්වන මේ දියසුදිය හැදිලා තියෙන්නේ මේ මහා බුද්ධ ධර්මයන්ගේ. අපට තිබෙන්නේ ඒවමයි. එතකොට මේ ඇති කරගෙන තියෙන එක්තරා විපරීත අදහසක් පමණයි. මම මේ මාගේ මේ සංසාරගත සත්‍යය තුළ තියෙන පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම අර දියතුලියක පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම වගේ. පෞද්ගලිකත්වයක් මවාපාන දෙයක්. ඒකයි අපි මාන කියලා කියන්නේ. එතකොට මේ මානයක් පමණයි හැඟීමක් පමණයි. එතකොට ඒ ඒ පෞද්ගලිකත්වය දැන් අපිට වැඩ පැහැදිලිව පේනවා මේ බාහිර අවට තිබෙන ඒ පිරිසුදු වාතය මේ සුලියට අසු වෙනවා ආශ්වාසයේ හැටියට. ටික වෙලාවකින් අපිරිසුදුව ප්‍රශ්වාසය වශයෙන් පිට වෙනවා. බාහිර ලෝකයේ පඨවි ආපෝ කියන ධාතු ප්‍රධාතු ප්‍රදානයේ යම් යම් කොටස් ආහාර පාන නමින් පිරිසුදු ආහාර පාන නමින් මේ සුලියට අහු වෙලා පතරම් කීපයක් කරකැවිලා අපවිත්‍ර මල මුත්‍රය හැටියට පිට වෙනවා. ඔන්න ඒ විදිහට එතකොට මෙතන තියෙන්නේ අර ඇතුළත පිටත පිළිබඳ ඇති කරගත්තු එක්තරා මානයක් මැනීමක්. මේ මැනීම්, ගිනීම් ආදී හැම එකකටම ඒ අපකාර වෙන දෙයක් තමයි මේ ද්වයතාව. දෙකක් කියන හැඟීම. දෙකක් කියලා ඇති කරගත්තු හැඟීම. අන්න එතකොට මේ ද්වයතාවෙන් මිදීමමයි මේ ශාසනයේ තියෙන පරම විමුක්තිය. මේ ද්වයතාවෙන් මිදීම නිසාම අර ලෝභ දේශ වශයෙන් තියෙන ඒ ඇලීම් ගැටීම් දෙකෙනුත් අර වටරවුම ඊගාම නිසාම පටපන පටපැනීම් වගේ වටරවුමේ යන ගමන අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම වටරවුමේ ගියාට අඳුන ගන්න බෑ ඊළඟට රවුම කරක ඇවිල්ලා එනකොට. අන්නේ විදිහ මහ පුදුම පට පටපැනීමක් තිබෙනවා. අවිද්‍යාව අමතක වෙන ස්වභාවයක් තියෙනවා. එක ජීවිතයක් කොයිතරම් දුකින්ද ඊළඟ ජීවිතේ නැවත උපදිනකොට මේ අලුත් ලෝකයක් අලුත් භවයක් අරව මුකුත් මතක නැහැ. ඔන්න ඒ විදිහට අර වටරවුම තමයි. මහා කාලයක් අවකාශයක් මුල් කරගත්තු මේ මහා මහා සංකාරයේ හැටියට කියන සංකරණය කියන්නේ අර වගේම වටරවුමම. ඒ වටේ වුණා මේ ඒ වගේම එහිම බීජයක් වගේ විෂ ලෙඩක් තියෙනවා නම් විෂ බීජයෙන් මහු වෙනවා ලෙඩේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විඥාන නාම රූප කියන මේ අපේ සිත තුල කරගෙන යන වටේ තිබෙන ওই ධර්මතාවමයි. කාල කාලය අවකාශ පැත්තට අසුවන්නේ නැති ඊටාම සියුම් ඒ විඥානයක් නාම රූපයක් අතර ඒ ප්‍රතිසංස්කාර ධර්මයේ කියන අය අකාලික ඒ ධර්මතාවය පිළිබඳ මේකමයි. ඒකට මේක කාර්යය හරි පරිච්ඡුම්පාදයේ වටහා ගැනීමෙන්ම මේ වටහා ගැනීමෙන්ම විසඳන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. සංකතය අපි ගන්න අවස්ථාවක් ප්‍රකාශ කළා. ඒ සංකතය අසංකතය වෙන්නේ සංකතයේ සංකත ස්වභාවය වටහා ගැනීම. මක්නිසාද සංකතය සංකතය හැටියට තියෙන්නේ සංකතය සංකතය බව තේරුම් නොගැනීම. මේක හදගොහම ප්‍රහේලිකාවක් වගේ. නොදැනීම නිසා නොදැනීම නිසාමයි මේ වටරවලල්ල යන්නේ. ඒක නිසා තමයි ප්‍රඥාවෙන් අවසාන වශයෙන් විමුක්තිය ලැබෙන බව මේ ශාසනය ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් දැන් මෙතනින් අපිට දැන් වැදගත් වශයෙන් කාරණයක් හිතෙත් හෙළි වෙනවා. මේ සතහාගත කියන පදයේ බුදුරජාණන් වහන්සේ දුන්න මේ නිරුක්තිය ඉතාමත් අර්ථවත් නියුක්තියක්. අනිත් ශාසනය අර අර ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට හේතු හේතුව මෙතනින්මත් හෙළි වෙනවා. මේ කතාවකට අර ගියසුලිය නැතර වුණාම කොයි කොයි පැත්තට ගියාද මහ මූදට එකතු වුණාදවත් කියලා කියන්න බැරුව වගේ මේ කතාවකටවරයා ජීවමානව සිටියදීම හඳුනගන්න බෑ. අන්නම තත්ත්වයක් තිබෙනවා. මේ මහා සමුද්‍රයට පිළිබඳව මේ අපි කළ උපමාව නිර්වාණය පිළිබඳව ඉතාම ගැටළු හැටියට සැලකන එක්තරා සූත්‍ර දේශනාවක් අර්ථය අපට මතුවර ගන්න පුළුවන්. බොහෝ විට ওই නිර්වාණය පිළිබඳව සාසු දෘෂ්ටියෙන් අඟුරු වෙන විවරණයක් ඉදිරිපත් කරන අපේ බෞද්ධයින් බෞද්ධ උගතුන් උද්දෘත කරලා දක්වන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අටක නිපාතයේ එන පහාරාද සූත්‍රය. ඒ සූත්‍රයේ කීප තැනක සඳහන් වෙනවා මේ චුල්ල වාග්යේ උදාන පාළි ආදී කීප තැනක. ඒ සූත්‍රයේදී ඒ පහරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහරාද අසුරේන්ද්‍රයාට මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත ධර්ම අටකට මේ ධර්ම විනය මේ ශාසනයේ ආශ්චර්ය අද්භූත ධර්ම අටක් සංසන්දනය කරමින් එක්තරා දේශනාවක් ප්‍රකාශ කළා. එයින් පස්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය හැටියට සඳහන් වන්නේ මේකයි සේයථාපි පහරාද යාච ලෝකේ සවන්තියෝ මහා සමුද්දං අප්පෙන්ති යාච අන්තරික්ඛා ධාරා පපතಂತಿ නතේන මහා සමුද්දස්ස ඌනත්තං වා ඌරත්තං වා පඤ්ඤායති එවමෙව කෝ වික්කවේ බහු එවමෙව කෝ පහරාද බහූචේපි වික්කෝ අනුපාදිශේසාය නිබ්බාන ධාතු යා පරිනිබ්බාය යම්ති නතේන නිබ්බාන ධාතු යා ඌනත්තං වා ඌරත්තං වා පඤ්ඤායසති ඒ අදහස යම්සේ පහරාද ලෝකේ යම් ගලා යන ගංගාව ඇද්ද ගංගාව මහා සමුද්‍රයට ගලා බසිද්ද ඒ වගේම අහසින් ගලා ගැටෙන යම් ජල ධාරාව වෙද්ද ඒ කිසිවකින් මහා සමුද්‍රයේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපැන්නේද එසේම බොහෝ භික්ෂූහු අනුපාදේශ පරිණි අනුභාෂයෙන් නිබ්බාන ධාතයෙන් පිරිනිවියේ නමුත් පිරිනියාවු නමුත් අනුපාදශේෂ නිබ්බාන ධාතුවේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපෙනේ. අන්නේ මේ මේ සූත්‍ර පාඨය උපකාර කර ගන්නවා බොහොම දිනේ. මේ රහතන් වහන්සේලා මරණින් මත්තේ ගිහිල්ලා කොහේ හරි දැනකට එකතු වෙනවා. ඒ තැන පිරෙන්නේ නැහැ. ඒක ඔය විදිය අදහසක්. ඊටාම ඕලාරික අදහසක්. බුදුම හිතනවා මේ විදිය අදහස් ඉතිපත් කිරීම පවා. මක් නිසාද අර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්චේ දෘෂ්ටියත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වන ධර්මයක් නිසානේ. මේ සූත්‍ර මේ සූත්‍ර දේශනාවේ අර රූපකාර්ය අමතක කිරීම නිසා අර මහා සමුද්‍රය පිළිබඳව ඒ රහතන් වහන්සේට රහතන් වහන්සේ මේ මහා සමුද්‍රය හා සම්බන්ධ කිරීමෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණාර කේවල කේවල බව යථා තථා තථා බව ඒක ගැන නොතකීම නිසායි මේ විදිය මත ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ අත්ත වශයෙන්ම නිර්වාණය කියන එක. ඒකයි නියම සත්‍යය. ලෝකයා සංසාරය කියන එක විපරිත සංසාරය කියලා ඇත්ත ඒක නිසා තමයි අපි අර කලින් අවස්ථාවක කෙටියෙන් ප්‍රකාශ කළා ඒ ද්වේතානුපස්සන සූත්‍රය ඉතාම වටිනා සූත්‍රයක් උත්පනිපාති මේ ලෝකයේ ලෝකයා සත්‍ය කියන දේ ආර්යයන් වහන්සේලාට අසත්‍යයි ලෝකයා සුඛ හැටියට සිතන දෙක ආර්ය වහන්සේලා දුක හැටියට සැලකනවා කියලා ඒ තරම් පස්ස ලෝකම් සත ධම්මං දුරාජානං සම්මූලෙච්ච අවිද්දසූ කියලා ඊයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ තරම් දුර තේරුම් ගැනීමට අපහසු ධර්මයක් දිහා බලන්න මේ මේ ධර්මයේ පිළිබඳව බොහෝ දෙනෙක් මුලා වෙනවා කියලා. ඒ මුලා වෙන බවත් ඇත්තයි. ඔන්න ඒකට උයින් පෙන්නවා මේ තතසහ මේ කියන වචනේ ඇති ගැඹීර ආර්ථය. ඒ වගේම මේ තථාගතයන් වහන්සේ පිළිබඳව මේ දැක් වූ අදහස් කීපය අපිට දෙලි වෙනවා තවදුරටත් මේ විමුක්ත පුද්ගලයා මරණයන් මතු වේද නොවේද ආදී දේවල් වලට පිළිතුරු දිය යුතු ආකාරය ගැන හොඳ වටිනා සූත්‍රයක් එනවා සංයුත්ත නිකායේ අව්‍යාකර සංයුත්තේ එන අව්‍යාකර සංයුත්තේ අනුරාධ සූත්‍රය හැටියට මේ අනුරාධ සූත්‍රයේ සඳහන් වෙන හැටියට බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. ඒ කාලයේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ විසූ තැනට මුදුරින් අරණ්‍ය කුටියක අනුරාධ කියලා ස්වාමීන් වහන්සේ නම වැඩ වාසය කළා. අරණ්‍ය කුටියක හිටියට මොකද මේ වගේ ප්‍රශ්න වලින් බේරලා ඉන්න අමාරු බව පැහැදිලි වෙන කාරණය අනුරාධ සාමණේරට එක දවසක් සිද්ධ වුණා. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින් පිරිසක් ඇවිල්ලා ඉදිරියේ ඉඳගෙන මේ අනුරාධ සාමණේරට ඉස්සරහ ඉඳගෙන මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කළා. අනුරාධ සාමණේරට මොනවද කියන්නේ කියලා දැනගන්න වෙන්නේ. යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිපත්තු තං තථාගතං ඉමේ චතුහිතානෙහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේ සංසත් හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච පරම් තථාගතෝ පරම්මරණ නේව හෝති නන හෝති තථාගතෝ පරම්මරණ අරත් මේ ඔය උත්තම පුරුෂ පරම පුරුෂ පරමපත්තිපත් වෙනනම් හැඳින්වෙන. ඒ කියන්නේ උත්තම පුරුෂයා යම් කිසි ශාසනයක උත්තම පුරුෂයා පරම පුරුෂයා පරම තාත්වයටපත් වූ පුද්ගලයා හැටියට සැලකෙන කථාගතවරයා ඒ ඒබඳු පුද්ගලයා පිළිබඳ ඒ මරණින් මතු தත්ත්වය මෙන්න මේ විදිහටයි. ඒ පණවන කෙනෙක් පන්න වියුත්තේ මෙන්න මේ හතරින් එකටයි. සෝසෝ ආවසෝ උත්තම පුරුෂෝ පණ පුරුෂෝ පණපත්තු එම තථාගතවරයා පිළිබඳව යම් කිසි කෙනෙකුන් ඒ පැනවීමක් කරනවා නම් ඒ කරන්න පුළුවන් වන්නේ මේ චතුෂ්ක මේ සතර කොන් තර්කයෙන් පමණයි කියන එක ඒකයි ප්‍රකාශය මේ පරිබ්‍රාජකයන්. එතකොට මේ අංගාචාර්ය විනාශ ප්‍රකාශ කරනවා යෝසෝවසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තිපත්තු සං අඤ්ඤත්‍රිමේහි චතු හිතානේහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපි. ඒ කියන්නේ අර උත්තම පුරුෂ පරම පුරුෂ පරමපත්තිපත්ත වශයෙන් හැදිනේ මේ තථාගතේවරයා පිළිබඳව යම් කිසි කෙනෙක් පනවනවා නම් ඒ පැනවීමක් කළ හැකි මේ හතරෙන් පිටතය. මේ හතරෙන් පිටතය ඒ තථාගතවරයා පිළිබඳව යම් කිසි පැනවීමක් කළ හැකි කියලා. මේක කිව්වේ ඇති අර තීත අර අනිතීත පරිද්දාජිකයෝ මෙන්න මෙහෙම දෙයක් කිව්වා එක්තරා නිග්‍රහයක් හැටියට වගේ මේ කො මේ ළඟදී ප්‍රවේදීච්ච නවක බික්කුවක් එහෙම නැත්නම් මෝඩ අව්‍යක්ත පෙර කෙනෙක් කියලා නැගිටලා යන්න ගියා. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ටිකක් කල්පනාවේ වැටුණා. දැන් මින් ඉහාටත් මගෙන් මේ විදිහේ ප්‍රශ්නේ ප්‍රශ්න ගැන තව ප්‍රශ්න කළා නම් මේ අනිතීත පරිද්දාජිකින් මම කොයි විදිහටද පිළිතුරු දිය යුත්තේ? කොයි අන්දමින් පිළිතුරු දුන්නාමද මම ධර්මයට එකඟව ධර්මානුකූලව පිළිතුරු දුන්නා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනය නොකී දෙයක් කී හැටියට ඉදිරිපත් කිරීමේ දෝෂයෙන් ඉවත්ව නම් ඒ වගේම ගර්හාවට ලක්වන්නේ නැතිව මම කොහොමද මේකට පිළිතුරු දෙන්නේ කියලා. ඔය කුකුස නිසා අනුරාධ ස්වාමීන් වහන්සේ වැඩම කළා බුදුරජාණන් වහන්සේ ළඟට. වැඩම කළා මෙන්න මෙහෙම මේ මේ කාරණේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ එකපාරටම ඊට දෙලින් පිළිතුරක් නොදී ධර්මානුකූලව ඉතාම බුදුමාන්දරේ ක්‍රමානුකූලත්වයකින් මේ අනුරාධ ස්වාමීන් වහන්සේට ඒ ධර්මාවබෝධය ලබා දුන්නා. මේ මේ විදිහට ඉස්සෙල්ලාම කළේ ඉස්සෙල්ලාම ත්‍රිලක්ෂණ දේශනාවෙන්. සංකින් සංකින් මඤ්ඤති අනුරාධ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. කුමද්ද අනුරාධ සිතන්නේ? අනුබ සිතන්නේ මේ රූපය නිත්‍යද අනිත්‍යද? ඉතින් ඒකට දෙන පිළිතුර අනිච්ඡං බන්ති ඒ අනිත්‍යයි ස්වාමීනි යම් පරානිච්ඡං දුක්ඛං වාතං සුඛං වා යම් යම අනිත්‍යද එය දුකද්ද සැපද දුක්ඛං බන්ති ඒ දුකයි ස්වාමීනි යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං හල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති යමක් අනිත්‍යද දුක්ඛද දුක් සහිතද ඒ වගේම වෙනස් වෙන ස්වභාවය ඇද්ද? ඒ පිළිබඳව මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි දැකීම කල්පනා කිරීම සුදුසුද සුදුසුද කියලා එහන් නොහේ සංපන්තේ නැත කියලා ඒ කාරණේ පිළිගත්තා. එතකොට මේ මේ පියවර තුනකින් වෙන බුදුරජාන් වහන්සේ මේ ධර්ම අවබෝධය ලබා දෙන්නේ මේ ප්‍රශ්නයට පිළිතුර දෙන්නේ මේ පළමුවෙනි පියවර. පළමුවෙනි පියවර වශයෙන් කලේ අර තථාගත ප්‍රශ්නයේ පැත්තකින් කියලා එකපාරටම මේ ත්‍රිලක්ෂණ දේශනාවෙන් අනාත්ම ලක්ෂණය මතු කරලා දුන්නා. කල්යන්නුත්තන් සමගින් මේක සුදුසුද කියලා අහනවා. අර අනිත්‍ය නම් දුක් නම් මේකට ආත්ම හැටියට සැලකීම සුදුසු නෑ. ඒක පිළිගත්තට පස්සේ තමයි ඊළඟට දෙවෙනි පියවර. දෙවෙනි පියවර ඇත්ත වශයෙන්ම සම්මර්ෂණයක් වගේ. විදර්ශනා පැත්තටම යොමු වෙන එකක්. තස්මාතිය අනුරාග යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අධ්‍යත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා සීනං වා පනිකං වා යම් දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාදි එවනේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං එවනේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දිස්වා රූපස්මින් නිබ්බින්දති නිබ්බිදා නිබ්බින්දං විරාජ්‍යති විරාගාදී උච්චති ආදී වශයෙන් අන්න අරහත්ත්වයේ දක්වාම ප්‍රකාශ වෙන ඒ සම්මර්ෂණ විද්‍යාවක් බුදුරජාණන් වහන්සේ එතෙන්දී ඉදිරිපත් කරනවා ඒක අනාත්ම බව පිළිගත්තනම් එහෙමනම් කරන්න තියෙන්නේ යම් රූපයක් අර ස්කන්ධ පහ ගැනම කියනවා ඉස්සලමන රූපස්කන්ධය ගැන කියන යම් කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අතීත වූ වූ හෝ වේවා අනාගත වූ වර්තමාන වූ පච්චුප්පන්නං අජ්ජත්තං ආධ්‍යාත්මික හෝ බාහිර හෝ අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඕලාරික හෝ සික්සුම් හෝ රලු හෝ සියුම් හෝ කුලාරිකං වා සුභමං වා යං දුරේ සම්පිකේවා දුර හෝ ළඟ හෝ හීන හෝ ප්‍රණීත හෝ අපනිතං වා යං දුරේ සම්පිකේව සබ්බ ඒ සියලුම රූපය සං නේතං මම එය මිය මාගේ නොවේ මෙය මම නොවේමි මෙය මගේ ආත්මය නොවේ යන්වෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුතුයි එහෙම දැකලා ඊළඟට ඒ පිළිබඳව නිබ්බිදා වැටි වෙනවා ඊළඟට විරාගය ඊළඟට ඉන්ද්‍රිය මුක්තිය අරහත්ය දක්වා මෙතන ප්‍රකාශ කරනවා එහෙම ප්‍රකාශ කරලා ඉවරන එක්කොට ඔන්න දෙවෙනි පියවර. ඔන්න ඊළඟට තුන්වෙනි පියවර වශයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේට. දැන් මෙහි විදිහට මේ විමුක්ත වුණු පුද්ගලයා පිළිබඳව කල්පනා කරලා බලනකොට සංකින්මඤ්ඤසි අනුරාධ රූපං රූපං තථාගතෝති සමනුපස්ස ඊළඟට අහනවා රූපය තථාගතේ හිතුවම හිතනවද? දැන් මේ විදිහට විමුක්ත වූ පුද්ගලයා පිළිබඳව ඒ තනත්තාගේ රූපය අපේ ඒ පුද්ගලයා තථාගත නමින් දැන් ඉතින් හැඳින්වෙන්නේ ඒ විමුක්ත වූ ඒ පුද්ගලයා ඒ තථාගත වශයෙන් මේ ව්‍යවහාර කරන්නේ රූපයටද රූපං තථාගතෝ නැත කියලා ප්‍රකාශ පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා ඒ වගේම වේදනාවටත් නෙවෙයි සංඥා සංඛාර විඥාන ආදී එකක් ස්කන්ධයකටවත් නෙවෙයි තථාගත කියලා කියන්නේ ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ රූපස්මින් තථාගතෝති සමනුපස්සති. ඒ වගේම වේදනාය සංඥාය ආදී වශයෙන් රූපය තථාගතයන් හැටියට නුඹ බලන්නේ ඒක හරි නැත්නම් රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා කල්පනා කරනවා. නැත්නම් කියලා ඒකට පිළිතුරු දෙනවා. එහෙමනම් ඊළඟට අහන ප්‍රශ්නේ අඤ්ඤත් රූපා තථාගතෝති සමනුපස්සය. රූපයෙන් පිට තථාගත කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. ඒත් නැත. මේ රූපය ගැන කියන වගේම වේදනා සංඥා ආදී අනිස්කන්ධ ගැන කියන බව හිතා ගන්න ඕනවා. එතකොට දැන් මේ හතර තුන් ආකාරයකින් මේ විදිහට කියනවා. ඊළඟට හතරවෙනි ආකාරයට ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ අරූපී අවේදනෝ අසඤ්ඤී අසංඛාරෝ අවිඥානෝ තැනැත්තිත් ඒ කියන්නේ රූපය නැති වේදනාව නැති සංඥාව නැති සංස්කාර නැති විඥානයක් නැති කෙනෙක්ද මේ තථාගත ඒකක් නෙවෙයි කියන්නේ ඔය ප්‍රශ්න හතරටම නැත නැත කියලා පිළිතුරු දෙන්න නැත නැත ස්වාමීන් කියලා ඔන්න ඊළඟටයි නිගමන පාඨය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ධර්මයේම ධර්මානුකූල නිගමන පාඨය එත්තේ අනුරාධ දිත්තේව ධම්මේ සත්‍යතෝ හේතතෝ තථාගතේ අනුපලබ්ධමානි අල්ලන්න සංවේයා කරනං යෝසෝහා අවසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තිපත්තු උතං තථාගතෝ අඤ්ඤත්‍රිමේහි චතුරිඨානි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපි අනුරාධය මෙහිදී මේ මේ කාරණේහිලා එක්කතේ අනුරාධ දිත්තේව ධම්මේ කිතු දැනෙහිදීම විරෝධී මේ ජීවිතේදීම සත්‍යතෝ තිහෙතෝ තථාගතේ අනුපලබ්ධමානි සත්‍ය වශයෙන් ඇත්ත වශයෙන්ම සතහාගත කෙනෙකු නොලැබෙන කල් අනුකලබ්ධ්‍යමාන. මේක කෙනෙකුට බය හිතෙන කියමනක්. භව තෘෂ්ණාව ඇතිවෙද්දී වැඩියක් බය හිතෙන විදිය මහා භයානක කියමනක්. සතහාගත අනිත් කොයි එක නැතත් සතහාගතයන් වහන්සේ නැති කිව්වොත් මහා බයක් ඇති වෙනවා. එතකොට නමුත් මෙතන කියවෙන්නේ නම් ඒක වගේ අනුකලවත් වික්‍රව ධම්මේ සත්‍යතෝ හේතුතෝ ඇත්ත වශයෙන් සතහාගත කෙනෙකු නොලැබෙන කල්දි කල් අනුසම් වෙයාකරන නුඹ අර කලින් අර අර අන්‍ය තීර්ථකෙන්ට දුන්න පිළිතුර හරිද කියලායි මේ අහන්නේ අල්ලන්නක අර විදිහට විවරණය කිරීම හරියද කියලා ඒ අර අනුරාධ ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරයි බුදුරජාණන් ඊළඟට කියන්නේ. අර අර කියාපු අර බෝධිසත්වාගතෝ ආදී සතර ආකාරයෙන් පිට යම්කිසි ආකාරයකින් පිළිතුරක් දිය හැකියි කියලා. අර අර තීර්ථකෙන් අර hina වෙලා අර උභාසයට නගලා නැගිටලා ගියේ ගියේ යම්කිසි හේතුවක් ඇතුවයි. මක්නිසාද? අර චතුෂ්කෝටි ප්‍රශ්නයේ ස්වභාවය කොයිතරම්ද කියතොත් ඒ පිට සතාගත කෙනෙක් පිළිබඳ විවරණයක් කරන්න ඉඩක් නැහැ. ඒක අද කොන් හතරෙන් ඉවරයි. ඒ නිසා ඒ අර ඒ තීර්ථකෙන් මේ මෙච්චරවත් කාරණයක් දන්නේ නැහැ කියලා කියනවා වගේ නැගිටලා ගියේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අර තීර්ථකෙන්ගේ ඉදිරිපත් කළ ඒ උපහාසයේ හේතුක බවයි මෙතන මේ ඔප්පු කරන්නේ. අර අනුරාධ ස්වාමීන් වහන්සේට හේතු ගන්නන්නේ නුඹදුන්න පිළිතුර හරිනේ. අර හතර ආකාරයෙන් පිට තථාගත කියන වචනයත් උපකාර කරගෙන විවරණයක් දෙන්න බෑ මේකට. චිත්තතේ අනුරාධ මක් නිසාද? මරණින් මරණින් මැත්තේ තථාගතයන් වහන්සේ වෙයි නොයි කියලා කියන්න කලින් මෙලොව මේ පිටුදැනියෙහිදම තථාගත කෙනෙක් නැහැ. වික්ඛේව ධම්මේ සත්‍යතෝතෝ. එතකොට ඒ අර අනුරාධ සාන්නාත පිළිගන්නවා ඒක බුදුරජාණන් වහන්සේ අහන්නේ නුඹ කලින් දුන්න පිළිතුර හරිද කියලානේ. නෝහේතං පන්ති. මම මේ කලින් දුන්න විවරණය වැරදි කියලා පිළිගත්තා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ සාදු සාදු අනුරාධ. උබ්බේචාහං ඒතරහිත දුක්ඛං චේව පඤ්ඤතේ දුක්ඛසති නිරෝධං කොහොමද ආසාදු කියලා ඒක අනුමත කරලා අනුරාධ ඉස්සරත් දැනු පෙරත් දැනු මම දේශනා කරන්නේ මෙච්චර දුක්ඛං ජීව පඤ්ඤතින් දුකක් සහ දුක්ඛ නිරෝධයක් වමනක් මම පනවාලා මගේ සත්‍ය දේශනාව මෙච්චරයි චතුරාර්ය සත්‍ය දේශනාවයි ඔය තථාගත සත්‍ය උග්ගල ආදී ඒවා ඒ ප්‍රඥාප්ති පවණයි එතකොට මෙන්න මේක සමහර විට මේ කෙනෙකුට මහ බය හිතෙන කීමනක් අපි ඉස්සෙල්ලා බලමු මේ ටිකක් හරි ඉඳ තියෙනවද මේ සත්‍යාගතයන් වහන්සේ බේරගන්න කියලා. දැන් මේ උපලබ්ධති කියන වචනේ මේතර තියෙන ලොකුම ගැටලුව. උපලබ්ධති කියන එකේ අර්ථය සමහර අය අත් වශයෙන් පරිවර්තනයක් කරනවා මේ උපලබ්ධති කියන එක ඉන්නව නමුත් සොයා ගන්න බෑ. ලැබෙන අර උපලබ්ධති කියන වචනේ අර්ථය අත් වශයෙන් තථාගතයන් සිටිනවා නමුත් අපිට සොයා ගන්න අමාරු තමයි තියෙන්නේ. ওই විදිහ අර්ථයකුත් දෙනවා. මේ උපලබ්ධ කියන වචනේ නිරුක්තියගේ අර්ථය අපි ඉස්සෙල්ලා විමසලා බලමු. ඒකට හොඳ නිදර්ශනයක් තමයි ඔය සංයුත්තනිකායේ සදාතක වබ්බේ එන වජිරා සූත්‍රය, ඒ කියන්නේ වජිරා රහත් මෙහිය මාරයාට කියන දේශ ප්‍රකාශ කරන එක්තරා ධාතාවක්, එක්තරා අභියෝග ධාතාවක් වගේ කින්නු සත්වෝති පච්චේති මාර දිච්ච ගතන්නුතේ සුද්ධ සංඛාර කුංජෝයන් නෛද සත්වෝපලබ්ධති මාරය කුමක් නුඹ මේ සත්‍යය හැටියට සලකන්නේද මේක නුඹගේ දෘෂ්ටිගතයක් පමණක් නොවේද මාර දික්ටි ගතන්නේ සුද්ධ සංඛාර කුංජෝයන් මෙය මෙය හුදු සංස්කාර ගොඩක් පමණයි නෛද සත්වෝපලබ්ධති මෙහි සත්‍යයක් නොලැබේ එතන නූපලබ්ධති කියන එක හොඳටම පැහැදිලි නොලැබී කියන එක සත්‍යයක් ඉන්නවා සොයා ගන්න බැහැ නෙවෙයි එතකොට මේනත් අපිට පේනවා මේ නෛද සත්‍යූප ලබති ඒ වගේම තවත් ඕනනම් ඉදසුණක් අපට හමු වෙනවා පුරා භේද සූත්‍රයෙන් ඒ ප්‍රහතන් වහන්සේලා පිළිබඳව නතස්ස පුත්තා පසවෝවා චිත්තං වත්තුම් නවිජ්ජති අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති ඒ රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා ඒ රහතන් වහන්සේට ඒ උපශාන්ත මුනිවරයාට පුත්‍රයෝ හෝ දෙවිසරක් හෝ නැත ඒ වගේම කෙත් වතු ආදියක්ද නැත අත්තං වා පිනිරත්තං වා අල්ලගත්තු දෙයක්ුත් නැහැ අතහැරි දෙයක්ුත් නැහැ අත්තං වා පිනිරත්තං වා නතස්නේ උපලබ්ධති උන්වහන්සේ පිළිබඳව අල්ලාගත් දෙයක් හෝ අතහැරි දෙයක් හෝ නැත් අද්වේතාමි ද්වේතාවෙන් මිදීම එතනින් ප්‍රකාශ වෙන්නේ එතකොට මේනුත් අපට පැහැදිලි මේ උපලබ්ධති කියන්නේ අත් වශයෙන්ම නැති කියන අර්ථය නොනැති කියන අදහසයි එයින් අපට පැහැදිලි වෙනවා දැන් බුදුරජාණන් මේ සතරපොන් ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු නොදීම පැත්තකට කළේ. පිළිතුරු දෙන්න පුළුවන් අවබෝධයක් ඊයේදීත් ඒක නිවනට අනවශ්‍ය නිසා නෙවෙයි. කාටද කියන්න පුළුවන් මරණින් මතු රහතන් වහන්සේ පිළිබඳ தත්ත්වය නිවනට අදාළ නොවනවා කියලා. ඒක නිසා නෙවෙයි. නමුත් මේ ප්‍රශ්නවලම තිබෙන යම් කිසි මිත්‍යා ස්වરૂපයක් නිසා මේ ප්‍රශ්න කරුවන් මේ තථාගත වචනයෙන් අදහස් කළේ මේ සත්‍යයේ කලේ කියන අදහසයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මේ සත්පුද්ගල සංඥාව එහෙම පිටින්ම මිච්ඡාවක්. ඒකට ඉඩ තිබෙනවා ඒ මිච්ඡා වුණාට මොකද? ලෝකයා මිච්ඡා ලෝකයක අසත්‍ය ලෝකයක ජීවත් වෙන නිසා එක්තරා බැඳීමක්. ඒ අල්ලගත්තු එක නිසාම ඒ පිළිබඳව යම්කිසි බැඳීමක් තිබෙනවා. ඒක නිසා ලෝකයා මේ මමයේ මාගේ එහෙම නැත්නම් සත්පුද්ගල ආදී වශයෙන් මේ වචන පාවිච්චි කරනකොට ඒක තනිකර ව්‍යවහාර මාත්‍රයක්ම නොවේ. ඒක ඒ ඒ ලෝකයාගේ සත්‍ය මට්ටමින් සත්‍යයි. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අර විකත අර සතසත්වයේ තෙමින් රහතන් වහන්සේලා පිළිබඳ ඇත්ත වශයෙන් මේක නිකම නිකම ප්‍රඥාප්තියක් පමණයි. ඒක ප්‍රඥාප්ති tattweටම පමණපත් වෙනවා. අර උපමාව අපි තව දුරටත් කල්පනා කරලා බැලුවොත් මේ උපමා අපිට හිතා ගන්න පුළුවන් අර මහා සමුද්‍රයක් දියසුලියක් පිළිබඳ උපමාව. දැන් රහතන් වහන්සේලාගේ తත්වය හරියට අර යටින් නැතර වුණු දියසුලියක් මතු පිට වටේ නිදැල්ලේ පාවෙමින් තිබෙන අතු වීති කොළ රොඩු ආදියක් වගේ පංචස්කන්ධය රහතන් වහන්සේලාගේ පංචස්කන්ධය. නිදැල්ලේ ඔහේ පාවෙවි කියනවා. මේක දකින කෙනෙක් අත දික් කළා කියනවා අන්න රහතන් වහන්සේ අන්න බුදු කෙනෙක්. අන්න තථාගත කෙනෙක් කියලා. මොන විදිහේ தත්ත්වයක් තියෙන්නේ? අන්න ඒක නිසායි එතකොට අර සත්‍ය ප්‍රඥප්තිය මුලින්ද අගටම ඒක හැම්පෙකින්ම බුදුරජාණන් වහන්සේ පිළි නොගන්න දෙයක්. ඒ පිළි නොගන්න බවක් මේ මෙතන සත්ව කියන අදහස ඒ සත්ව පුද්ගල කියන අදහස ඇත්ත වශයෙන් සූත්‍රවල සඳහන් වෙනවා බොහෝ තැන්වල. දැන් අට අටාරිය පුද්ගල කියන තැන්වල පුද්ගල වචනේ වැළඳලා කියනවා. ඒ රහතන් වහන්සේත් පිළිබඳව. ඒ වගේම සත්ව කියන වචනත් සමහර තැන්වල ඒ ව්‍යවහාර වශයෙන් යොදලා තියෙනවා. ඔය අග්ගප්පසාද සූත්‍ර ආදී යාවදා වික්‍රේ සත්තා අපදාවා විපදාවා චතුප්පදාවා බහුපදාවා රූපිනෝ ආරූපිනෝ ආසංගිනෝ ආසංගිනෝ අනිව සංඥානා සංගිනෝ තථාගතෝ දේශං අගං අග්ගං ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් යම්තාක් ලෝකේ සත්‍ය වේද රූපී අරූපී සංඥා සංඥේව සංඥා සංඥී ආදී ඒ ඒ ඒ සත්වයින් අතර තථාගතයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. අනිබන් තැන් වල සත්ත්ව කියන එකත් යොදලා තියෙනවා. ඒ කොයි විදිහට යදුවත් නම් යදු නමුත් අර ඒ ලෝකයාගේ වචනින් ප්‍රකාශ කරන්නේ. ඇත්ත වශයෙන්ම මේ සත්‍යය සත්වයක් මෙතන නෑ. මේ සත්‍ය අපි අර ලෝකය ගැන ලෝක කියන වචනයට බුදුරජාන් වහන්සේ දුන්න නිරුක්තියක් ගැන අමුතු අලුත්ම නිරුක්තියක් ගැන අපි කලින් දේශනාවේ සඳහන් කළා. ඒ වගේම මේ සත්‍ය කියන වචනයට බුදුරජාණන් වහන්සේ අමුතු අමුතු නිරුක්තියක් දීලා තියෙනවා. රාජ සංයුක්තියේ රාජ ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක අසන ප්‍රශ්නයක් සත්ව සත්වෝති භන්තේ උච්චති. චිත්තාවතානුකෝබන්තේ සත්වෝති උච්චති. මේ සත්වයා සත්වයා කියලා කියනවා හිත කෙතකින්ද කෙනෙක් සත්වෙක් වෙන්නේ. සත්වයා කියලා කියන්නේ මක් නිසා අධික නිරුක්තියක් අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ කෝරාද යෝචන්தோ යෝරාගෝ යානන්දි යාතන්නා අත්‍ර සත්වෝ සත්‍ර විසත්වෝ තස්මා සත්වෝති උච්චති. කාද රූපය පිළිබඳව යම් යම් ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් සංහාවක් වේද ඒ රූපය පිළිබඳව ඇලුමේ වෙසසින් වෙසසින් ඇලුමේ අර සත්‍ය කියන වචනේ එතන එක්තරා විදිහක අර අර වචනේට ප්‍රාස හැටියට ගැළපෙන හැටියට බුදුරජාණන් වහන්සේ මේ යුක්තිය දෙන්නේ. විසත් සත්‍ය කියලා කියන වචනේ අර්ථ දෙකක් තිබෙනවා. සත්වයා කියන අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන අදහස වගේම ඇලුණු කියන අදහසක්. පාලියේ ඒ ඇලෙන සත්‍ය කියන වචනේ සජ්ජති. සජ්ජති කියන්නේ ඇලෙනවා. එතකොට මෙන්න මේ සජ්ජති කියන ඇලීම කියන අර්ථය අනුවයි බුදුරජාණන් වහන්සේ මෙතන නිරුක්තිය දෙන්නේ. අර ලුජ්ජති පලුජ්ජති දුදු වේනුයි පළුදු වේනුයි ලෝකේ නම් කිව්වා වගේ මෙතන ඇලෙනවා. ඇලුනේයයි සත්‍යාවේ. ඇලුනේයයි වෙසසින් ඇලුනේයයි යනු සත්‍යාවේ. සත්වෝ විසත්වෝ තස්මා සත්වෝති මුච්ච. අනු ප්‍රකාශ කළා ඒ සූත්‍රයෙන් ඊළඟට එක්තරා පුදුම විදිහේ උපමාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර කුඩා දරුවන් සිල්සාතිරාජ කුමාරකාවා කුමාරිකායෝ ආදී වශයෙන් කුඩා කුඩා දරුවන් දැරියන් පස් ගෙවල් වලින් සෙල්ලම් ගෙවල් කියන්නේ තමයි සෙල්ලම් ගෙවල් පස් වලින් ගෙවල් හදාගෙන ඒවා පිළිබඳව සතුට ඒවා පිළිබඳව රාගය ඇල්ම ප්‍රේමය ආභිපාතය ආදී ආශාව අතීතා ඒවා සමග ඒ සෙල්ලම් ගෙවල් එක සෙල්ලම් කරනවා සෙල්ලම් ගෙවල් ඇත්ත හැටියට සැලකනවා ආලයන්ති කේලායන්ති ධනයන්ති මමයන්ති ඒවා පිළිබඳ ඇලුමක් ඇති කර ගන්නවා. ඒවා පිළිබඳ ඒ සමග ක්‍රීඩා කරනවා. ඒවා ධනෙ හැටියට වටිනා දෙයක් හැටියට සැලකනවා. මවායනය කරනවා. මගේ කියන කියා ගන්නවා. නමුත් යම් අවස්ථාවක අර රාග, ద్వේෂ, ඡන්ද, නන්දි ආදී ඉවත් වුණා නම් අන්නේ බඳු අවස්ථාවේ අර දරුවන් මොකද කරන්නේ? ඒ නුවණ මොහුකලා ගියාම අතින් පයින් අර පස් ගොඩවල් වලට ගහලා ඒවා විසිරුවලා විනාශ කරනවා. ඊළඟට ඒක අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒව මේ ඔක්කො රාග තුන්හි රූපං විදිරත විධමත විද්ධංසේත විචීලනිකං කරොත් සම්නක්ඛ්‍යාය පටිපද්‍යත ඒ වගේම වේදනාව සංඥාව එසේම රාග නුඹලා රූපය විසිරුවලව විනාශ කරවා විධමත විද්ධංසේත විචී නැවත ක්‍රීඩා නොකළ හැකි තත්වයකටපත් කරව විචීලනිකං කරොත් සම්නක්ඛ්‍යාය සම්නක්ෂය කිරීම සඳහා පිළිපදුව ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ඊළඟට ඊට අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා මක්නිසාද සංහක්ඛයෝ හි රාධ නිබ්බාන මක්නිසාද රාධ සංහා ක්ෂය කිරීමම නිවනයි අදට මෙතනින් නැවත කරනවා විශේෂයෙන් ඉත්තාවතා චම්හේනි සම්පතම් සම්පතම් Thank you. ශ්‍රද්ධාවන්ත පින්විතුනි මෙම දසුන් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්විතුනි මෙම දසුන් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි